සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු සදහවත් පින්වත්නි අද මේ නිවස ඊතා ශාන්ත වූ ධර්මශාලාවක් අද මේ සෑම දිනෙකම ඒ කියන්නේ නීතිඥ ප්‍රසන්න ලාල් ගල්විස් මහතා සරෝජනී මොනසිංහ මහත්මිය හර්ෂණී පොල්වත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දැනට ගිලන්ව සිටින ලීලා ගල්විස් මෑණියන්වත් ලං කරගෙන ඔබ සියලු දෙනාව ලං කරගෙන දැන් බලාපොරොත්තු වෙන්නේ උසස් පින්කමක් සිදු කරන්නේ. ඒ තමයි ධර්ම දානමය පින අපි හැමෝම බෙදා ගන්නයි. මේ ධර්ම දානමය පින රැස් කරලා බෙදා හදා ගන්න හේතුව ජනාධිපති නීතිඥ ඩාන්ස්ටන්ද අල්ලිස් පියාණන් අභව ප්‍රාප්ති වෙලා දසවන ගුණානුස්මරණ පින්කම මේකෙදි මේක විශේෂයෙන් සඳහන් වෙනවා අප සෑම දිනාටම ඉක්මනින්ම නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් උපකාරී වේවා කියලා මා හිතන්නේ අපිට මේ පණිවිඩේ නිර්වාණ අවබෝධය කර යුතුයි කියන පණවිඩේ අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. අපේ ජීවිතවලට නිර්වාණ අවබෝධය කිරීමේ අවශ්‍යතාවයක් ඉබේ එන්නේ නැහැ. මොකද හේතුව අපි ජීවත් වෙන ලෝකේ කවුරුවත් එහෙම දෙයකට සූදානම් වෙච්ච බවක් පේන්නේ නැහැ. නමුත් කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙනවා බුදු කෙනෙක් කියලා කෙනෙක්. උන්වහන්සේ පහළ වෙන්නේ නිර්වාණය අවබෝධ කරගෙන. ඊට පස්සේ උන්වහන්සේ ලෝකයට කියනවා මේ මේක අවබෝධ කරන්න මේක තමයි විසඳුම කියලා. හැබැයි බුද්ධිමත් මිනිස්සු ඒක තේරුම් ගැනීමට සිත යොදනවා. බුද්ධිමත් මිනිස්සු එබඳු දෙයක් අවබෝධ කළොත් හොඳයි කියන කල්පනාවට එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉලක්කේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දීමයි. අපි තවත් ඒක විස්තර කරගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල පැහැදිලි ලක්ෂය මේ සත්වයාව සතර අපා දුකට වැටෙන එකෙන් වැළැක්වීමයි. ඊළඟ එක සුගතියේ උපදින්න සලසා දීම. ඊළඟ එක භව ගමන කෙටි කර දීම. මේවා ඉලක්ක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අපට පින්වත්නි බැලූ බැල්මට අපට පේන්නේ නෑ මේ ජීවිතයේ විශාල අනතුරක් තියෙනවා කියලා. මොකද අපිට මේ යුගයේ පහසුකම් ගොඩාක් තියෙන නිසා අපට ඒක පේන්නේ. නමුත් ඒ අපට නොපෙනෙන අපේ මරණින් මතු යන්න තියෙන ලෝක ගැන ඒ වගේම අපේ ජීවිතයේ ඇතුළේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි දැනුමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මා කල්පනා කළ අද මේ ධර්ම දානමය පින්කමට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් පුංචි දේශනාවක් කියලා දෙන්නේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා දීර්ඝ දේශනා. ඒවට කියනවා සූත්‍ර කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා ඊ타ත්ම කෙටි දේශනා. ඒවට කියනවා ගාථා කියලා. එතකොට මා ඔබට අද ඊ타ත්ම කෙටි දේශනාවක් කියා දෙන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුව ප්‍රශ්නයකට උත්තරයක්. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. උන්වහන්සේ ළඟට ආවේ මිනිස්සු පමණක් නෙවෙයි දෙවියන් ආවා, බ්‍රහ්ම ලෝකෙන් ආවා, යක්ෂයෝ ආවා, නාගයෝ ආවා, විවිධාකාර සත්ත්ව කොටස් උන්වහන්සේ ළඟට ආවා. දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවා හරි වැදගත් ප්‍රශ්න හතරක්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇහුවා කිංසු යාව ජරා සාදු කෙනෙකුට ජීවිතාන්තේ දක්වා ඒ කියන්නේ එයාගේ අතේ පයි හයිය තියෙනකන් එයා ඔත්පල වෙනකන් එයාට මොකක්ද හොඳ? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා පළවෙනි ප්‍රශ්නේ කිංසුයාව ජරාසාදු දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා මොකද්ද ජීවිතේට පිහිට වෙන්න ජීවිතේ පිහිටලා තියෙන්න ඕනේ කුමක් මතද තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා කිංසු නරාණං රතනං මිනිස්සුන්ට තියෙන වටිනාම වස්තුව මොකක්ද? හතරවෙනි ප්‍රශ්නේ ඇහුවා කිංසු චෝරේහි දූහරං සොරුන්ට පැහැර ගන්න බැරි මොකක්ද? දැන් මේ හතර මතක තියාගන්න ඔබ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ මොකක්ද? වයසට යනකන් ඔත්පොල වෙනකම්ම ළඟ තියෙන්න ඕනේ මොකද්ද කියලා. දෙවෙනි එක එයා පිහිටලා ඉන්න ඕනේ කුමක් මතද? තුන්වෙනි එක මිනිස්යාට තියෙන වටිනා වස්තු මොකක්ද? මිනිස්යාට තියෙන වටිනාම දේ. හතරවෙනි එක මිනිස්යාට සොරකම් කරගන්න බැරි කොරහතුරන්ට ගන්න බැරි දේ මොකක්ද මේ ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරු දේශනාව තමයි අද මේ ධර්මයේ අපි ඔබට කියා දෙන්නේ උන්වහන්සේ දේශනා කළා සීලං යාව ජරා සාදු ජීවිතේ බැරි ගහින තුරු ඔත්පල වෙන තුරු එක්තෙන් වනතුරු ළඟ තියාගන්න දේ තමයි සීලය. සීලේ ලං කරගන්න කිව්වා ජීවිතේ බැරි අවස්ථා වෙන්න කම්ම ඒ කිව්වේ බැරි අවස්ථාවේ සීල් ගන්න කියලා නෙමෙයි. සීලේ ලං කරන් තියාගන්න කිව්වා බැරි අවස්ථා වෙනකම්ම. දෙවනි එක සද්ධා සාදු පතිට්ඨිතා කිංසු සාදු පතිට්ඨිතා කියන එකට මොකක් කුමක් මත පිහිටලා ඉන්න දේද හොඳ කිව්වහම ශ්‍රද්ධාව තුල පිහිටා ඉන්න කිව්වා එතකොට දෙවියා අහපු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කෙනෙකුට වයසට යනකම්ම ලං කරගන්න හොඳ දේ මොකක්ද එතකොට උන්වහන්සේ පිළිතුරු දුන්නා හොඳටම බැරි ගැහෙනකන් ඔත්පල වෙනකන් ලං කරගන්න හොඳම දේ සීලය. පිහිටලා ඉන්න හොඳම දේ ශ්‍රද්ධාවයි. ඊළඟට ඇහුවා කිංසු නරාණං රතනං මේ මිනිස්යන් ළඟ තියෙන වටිනා දේවල් අතර හොඳම දේ මොකන්ද? හොඳම දේ ප්‍රඥාව. පඤ්ඤා නරාණං රතනං. ඊළඟට ඇහුවා මනුස් මේ ලෝකේ කාටවත් Tamanගෙන් පැහැරගන්න බැරි සොරකම් කරන්න බැරි දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා පුඤ්ඤං චෝරේ දූහරං සොරුන්ට ගන්න බැරි දේ පින. මෙන්න මෙව්වා අපි ලං කරගන්න ජීවිතේ ලං කරගන්න දේ අපි ඇති කරගන්නේ කොහොමද කියන එක පළවෙනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ සීලය අපිට තියාගන්න කිව්වා හොඳටම බැරි වෙන බැරි අවස් කරගන්න බැරි වෙනකම්ම සීලේ තියාගන්න කිව්වා. ඒක තමයි හොඳ කිව්වේ. සීලය කියලා අදහස් කරන්නේ සීලය කියලා අදහස් කරන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටීම සීලයට අයිතියි. තමන්ට දීපු නැති දෙයක් Tamanට අයිති නැති දෙයක්. සොරෙන් ගැනීම දුස්සීලකම. ඒතර Tamanට දීපු නැති දෙයක්, Tamanට අයිති නැති දෙයක් සොරෙන් ගන්නෙ නැහැ. ඒක සීලය. ඊළඟ එක අනාචාරයේ හැසිරෙන්නේ නැහැ. ඒක සීලය. මේ කියපු සිල්පද සිල් පද කියුවේ සීලේ පිළිබඳ තියෙන වාක්‍ය අපිට හරි ප්‍රයෝජනවත් වෙනවා අපි රැඳිලා ඉන්න සීමාව හැටියට ඊළඟට වචනයේට සීලයක් තියෙනවා ඒ තමයි බොරු නොකීම ඊළඟ එක අනුන් බිඳවන දේ නොකීම ඒ කියන්නේ කේලාම්. කේලාම් නොකීම ඊළඟ එක පරුස වචන නොකීම ඊළඟ එක හිස් වචන නොකීම. මේව පුරුදු කරන්න කිව්වා බැරි වෙනකම්ම. බැරි වෙනකම්ම පුරුදු කිරීම හොඳයි කිව්වා. හැබැයි පින්වත්නි මේ කියපු මේ සීලයට අයිති දේ අපිට සමාදන් වෙච්ච පමණින් කරන්න අමාරුයි. මොකද හේතුව බොහෝ විට සිද්ධ වෙන්නේ අපි ක්‍රියාවේ ඒ කියන්නේ අපි කරන දේ ගැන අපේ පාලනයක් නැත්තම් වචන කතාවේ අපේ පාලනයක් නැත්තම් මේක පාලනයක් නැති කායකට අයිති දෙයක් තමයි සිල් බිඳී යාම. පාලනයක් නැති වචනයකට අයිති එකක් තමයි සිල් බිඳී යාම. එතන අපේ ජීවිතේ කයයි වචනයයි පාලනයක් වෙලා නැත්තම් අපෙන් අර අඩුපාඩු සිදු වෙන්න බැරිද? පුළුවන් නේ? එතකොට මේ අඩුපාඩු සුදු නොවින්න නම් අපිට යම්කිසි පාලනයක් අපේ කයෙත් අපේ වචනේ අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපේ ජීවිතේට අපිට මේ පාලනය ඇති කරගන්න පුළුවන් වුණොත් ඒක බුදුරජාණන් වහන්සේ වදාලා උත්පල වෙනකම්ම කෙනෙක් සිල්වත් වීම හොඳයි කියලා. ඇයි බුදු කෙනෙක් කිබඳු දෙයක් කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපිට පේනවා අපි යනකට හැමතැනම දාලා තියෙනවා ඉන්ෂුරන්ස් කරගන්න ජීවිතේ. ඊළඟට පොතක කීයක් හරි දාගන්න වයසට ගියාම මේක තමයි ප්‍රෝජනේ. ඊළඟට කවුරු හරි ඉන්න ඕනේ මැරෙන වෙලාවේ Tamanට වතුර ටිකක් දෙන්න. ඊළඟට Tamanට කවුරු ඉන්න ඕනේ කියලානේ අපි හිතන් ඉන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැලුවාම අපට හරි පැහැදිලි අපිට අපේ ජීවිතයේ යම් කිසි පාලනයක් තියෙනවා නම් අපි කරන දේවල් වල ඒ කියන්නේ අපි සත්‍යක් මරන්නේ නැත්තම් සොරකමක් කරන්නේ නැත්තම් අනාචාරයේ හැසිරීමක් නැත්තම් ඒ වැදගත් චරිතයක් නෙමෙයිද? ඒක වැදගත් චරිතයක්. වැදගත් චරිතයකට උමනා කරන වැදගත්ම ලක්ෂණයක් තමයි කතාව. කතාව තුළ අපේ වැදගත්කම ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ කතාව තුළ අපේ බොරු නැත්තම් අපේ කතාව තුළ කේලාම් නැත්තම් පරුස වචන හිස් වචන නැත්තම් එයා හරිය වැදගත් විදිහට කතා කරන කෙනෙක් වෙනවා. ඒක වළක්වන්න බෑ. මා හිතනවා අපේ ජීවිතවලට උවමනයි මේ වැදගත්කම. දැන් අපි ඇඳුම් අඳිනවා ඇඳුමටත් අපි කල්පනා කරනවා වැදගත්කමක් ඕනේ කියලා. අපි ගෙදරටත් කල්පනා කරනවා මේ ගෙදර ලස්සන කරන්න නැත්නම් පිළිවෙල කරන්න වැදගත්කමක් ගැන. එතකොට එහෙමනම් අපේ මේ බාහිර පෙනුමටත් අපි වැදගත්කමක් ගැන කල්පනා කරනවා නම් අපේ ජීවිතයේට හැබෑවටම අපි කරන දේට වැදගත්කමක් එපාද? කරන දේට තියෙන වැදගත්කම තමයි සීලය කියන්නේ. නැත්තම් ඔබට හිතේ අපි සීලේ සීලේ කිව්වහම මේ සීලේ කියන්නේ නිකම්ම මේ ඇඟපත වකුතු කරන් ඉන්න එකක් කියලා. නෑ නෑ නෑ. දුවන්න, පණින්න, නටන්න කිසි බාධාවක් නෑ. ඒ බාධාව මොකද්ද? නෑ. ඒක කර නොකල යුත්තේ මොකද්ද? දැන් සතෙක් මරන්න නැත්තම්. සොරකමක් කරන්න නැත්තම්. ඒ අනාචාරයේ හැසිරෙන්නේ නැත්තම්. ඇත්තෙන්ම යා වැදගත් කෙනෙක්. දැන් බොරුවෙන් කෙනෙක්ව රවට්ටන්න නැත්තම්. කේලමක් කියන්නේ නැත්තම් පරුස වචන කතාවක් නැත්තම් හිස් වචන නැත්තම් ආවට ගියට ඔහි කියෝ කියුවේ නැත්තම් වැදගත් පුද්ගලෙක් නේ අන්නේ වැදගත් කම බුදුරජාණන් වහන්සේ වදාලා තියාගෙන ඉන්න කිව්වා ඒක හරි හොඳයි කිව්වා බැරි වෙනකම්ම බැරි වෙනකම්ම තියාගෙන කිව්වා එතකොට අපි ඒ වැද වැදගත්කම දියුණු කරගන්න ඕනේ මේ කුඩා අවදී ඉඳන්ම. තරුණ කාලේ ඉඳන්ම මේ වැදගත්කම දියුණු කරගන්න ඕනේ. දෙවන එක බුදුරජාණන් වහන්සේ වදාලේ සද්ධා සාදු පතිට්ඨිතා. පිහිටලා දැන් උන්න අපි ඉන්නවා පොළවේ පිහිටලා. අපි යනවනම් වාහනයක අපි ඉන්නේ කොහේ පිහිටලාද? වාහනේ පිහිටලා ඉන්නේ. අපි පුටුවක වාඩිලා ඉන්නවනම් අපි පුටුවේ පිහිටලා ඉන්නේ. ඒතර යම් කිසි තැනක අපි අපේ බර යොදලා තියෙනවා නම් අපි පිහිටලා ඉන්න තැන. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතේ පිහිටව ගන්න කිව්වා ශ්‍රද්ධාව මත. අපි ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මහන්සි ගම්මු. මේ ශ්‍රද්ධාව මත ජීවිතේ පිහිටන්නේ කොහොමද කියලා. ශ්‍රද්ධාව කියන වචනේ අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එකෙන් මම බුද්ධ දේශනාවේ අදහස් කරන්නේ සද්ධාති තථාගතස් බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කරගන්න කිව්වා. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදිලා ඒ පැහැදීම මත තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කිව්වා. ඒකටයි මේ ශ්‍රද්ධාව මත පිහිටලා ඉන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇති කර ගැනීම නුවණ තියෙන කෙනෙක් කරන්නේ. දැන් අපිට එක එක දේවල් ගැන පැහැදීම ඇති වෙනවනේ නේ. දැන් ඔන්න අපි ගත්තොත් මේ මිනිස්යන් එක එක්කෙනාගෙන කියන මෙයාට හොඳ අවබෝධයක්. දැන් ඔන්න බලන්න ඔබ මේ දවස්වල දන්නේ ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණි. දැන් මිනිස්සු දෙපැත්තට බෙදිලා එක එක්කෙනා ගැන ඔබාම ගැන තව කොටසක්. ඊළඟට ඊළඟ එක්කෙනා ගැන තව කොටසක්. මේ මිනිස්සු හදන්නේ හිත පහදවා ගන්න ඒගොල්ලන්ගේ කරුණ විමසන. එතකොට මිනිස්සු එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන් දන්න දේවල් ඒගොල්ලන් ජී මිනිස්සු ආර්ථික විසඳුම් ඒගොල්ලෝ කොහොමද දේශපාලන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඒගොල්ලෝ යුද්ධමය වශයෙන් මොනවද කරන්නේ? හරිය මේ වැදගත් එක. අපේ දේශපාලනයෝගේ මේ බාල වෙලා නැහැ. වැදගත්. ඒ කියන්නේ ඔබාමාගේ පැත්තෙන් මේ මිනිසා කියනවා මම මේ විදිහට ආර්ථික ප්‍රශ්න විසඳනවා. මම මෙහෙම යුද්ධෙට මේ වගේ විසඳුම් දෙනවා. අනිත් පැත්තෙන් කියනවා මම මෙහෙම කරනවා. මම මෙහෙම කරනවා. එතකොට මිනිස්සු පහදින්නේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන වැඩපිළිවෙල ගැන ඒගොල්ලන්ට තියෙන අවබෝධය ගැන. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඡන්දේ පාවිච්චි කරන්නේ. එතකොට මේ වගේ එකක් බුදුරජාණන් වහන්සේ ගැන අපි ඇති කරගන්න පැහැදීම හැබැයි මීට වඩා ගැඹුරු එකක්. අතන අවුරුදු කීපයකට සාමාන්‍ය ලෝක විසඳුම් ගැන. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට පහදින්න නම් අපි දැනගන්න ඕනේ උන්වහන්සේ මොනවද අවබෝධ කරලා තියෙන්නේ. උන්වහන්සේ අවබෝධ කරලා තියෙන දේවල් අපිට හෙළිදරව් කරලා තියනවාද? ඒ මොනවද? ඒ ගැන අපිට දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ පැහැදීම ඇත්ත එකක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි දැන් ටිකක් කතා කරමු තේරෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා අපේ මේ ජීවිත පැවැත්ම ගැන තීරණාත්මක සාධකයක් අපි ළඟ තියනවා කියලා. ඒ තමයි අපේ චේතනාව. අපේ චේතනාව කියන්නේ මොකද්ද? හිතාමතා යමක් කිරීම. හිතාමතා යමක් කිරීම volitional action එකක්. හිතාමතා යමක් කිරීම. එතකොට හිතාමතා යම්කිසි චේතනාවක් පහළ කළා අපි කිරීම අපිට හැමතිස්සෙම කරන්න වෙනවා. දැන් බලන්න අපිට වතුර එකක් බොන්න ඕන කියලා හිතෙනවා. හිතුණාට පස්සේ අපි අපි නැගිටිනවා යනවා ඊළඟට පයිප් ළඟට යනවා කෝපි ගන්නවා දා ගන්නවා බොනවා. එතකොට මේක කරන්න අපි හැමතිස්සෙම චේතනාවකින් මේවන්නේ නැද්ද අපිව? චේතනාවකින් මෙහෙම. අපිට හිතෙනවා කියමු ගේම් ඔෆ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න වතුර එකක් ගන්නවා මොප් එක ගන්නවා කරනවා. ඒතර අපි හිතාමතා ඒක කරන්නේ. අපිට හිතෙනවා පොතක් කියවන්න ඕනේ. පොත කියවනවා. අපිට හිතෙනවා ටීවී බලන්න යන්න ඕනේ. ඒතර ඔන්න ටීවී එක ඕන් කරනවා. ඊට පස්සේ අපිට හිතෙනවා බලන channel එක මේක ඉපා. වෙන channel එක. ඒතර හැම එකකටම අපේ චේතනාව අපිට කමාන්ඩ් කරන්නේ නැද්ද? අපිට යම්කිසි අනකිරීමක් කරනවා. මේක තමයි අපි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේක හරියි වැදගත්. මේක තමයි අපේ තීර්ණාත්මක දේ. මේ හිතාමතා චේතනා පහල කරලා අපි කරන දේ බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි කල්පනාවෙන් කරන්න කිව්වා. ඇයි නපුරු සිතකින් දූෂිත සිතකින් චේතනා පහල කරනවා. හිතෙන් හිත හිත වචනෙන් කිය කිය කයින් කළොත් ඒක තමාටත් හිත අහිත පිණිස පවතිනවා. අනුන්ට අහිත පිණිස පවතිනවා. අන්න ඒ නිසා යා දුගතිය යනවා කිව්වා. මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ තව පැත්තක් අවබෝධ කළා. උන්වහන්සේ කිව්වා චේතනා පහල කරගන්න කිව්වා හොඳ දේවල් ගැන. කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාව නැතිකම, වෛර කරන්නේ නැතිකම, එකට එක කරන්නේ නැතිකම, වැඩිහිටියන් සැලකීම, ගෞරවය, යහපත් ගතිගුණ මේවා ඇති කරගන්න කිව්වා. ඒව ගැන කතා කරන්න කිව්වා. ඒවා ගැන ක්‍රියා කරන්න කිව්වා. මේකෙන් යා සුගතියට යනවා කිව්වා. මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඊළඟට උන්වහන්සේගේ තව අවබෝධයක් තියෙනවා උන්වහන්සේ දේශනා කළා මැරෙනකොට මිනිසෙක් දැන් ඔබ දන්නවා ඔබ දැකලා ඇති මරණ කොච්චරවත් මල කඳ තියෙනවා. එතකොට යා පාවිච්චි කරපු S2 තියෙනවා. කන් දෙක තියෙනවා. නාසය තියෙනවා. දිව තියෙනවා. කය තියෙනවා. නැත්නම් මොකද්ද? එයාගේ විඥානේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මැරෙනවා කියලා කියන්නේ තවදුරටත් මේ කයි බලපවත්වන විඥානේ බලපවත්වන්න බැරුව යනවා. එතකොට මොකද වෙන්නේ විඥානේ චුත වෙනවා. මොකද්ද මේ විඥානේ කියන්නේ? මේක නිත්‍ය එකක් නෙවෙයි. අර වෙන ආගම් වල උගන්වනවා වගේ මේක එන්ටිටි එකක් නෙවෙයි. මේක හේතු ඵල වලින් හටගත්තු දෙයක්. දැන් මේ විඥානය ගැන මම පොඩ්ඩක් කියන්නම්. ඔබට හිතේ මේ විඥානය කොහෙද තියෙන්නේ? මේ විඥානේ තියෙනවා ඇහි. විඥානේ තියෙනවා විඥානේ හට ගන්නවා ඇහි. විඥානේ හට ගන්නවා කනේ. විඥානේ හට ගන්නවා නාසයේ. විඥානේ හට ගන්නවා දිවේ. විඥානේ හට ගන්නවා ශරීරේ. විඥානේ හට ගන්නවා මනසේ. ඒතර මේකද චුත වෙන්නේ? ඔව්. එතකොට විඥානේ ඇයි චුත වෙන්නේ? විඥාන එකපාරට මේ නිවිලන්න බැරිද? පුළුවන්. හැබැයි විඥානේ නිවිල යන්නේ රහතුන්ගේ. ඒකට කියනවා පිරිනොම් පානවා කියලා. සාමාන්‍ය මිනිස්යාගේ විඥාණය නිවිල යන්නේ ඒක හැමතිස්සෙම ජෙනරේට් වෙනවා. සාමාන්‍ය මිනිස්යාගේ විඥාණය හැමතිස්සෙම සකස් වෙනවා ඊළඟ උපත කරා යන්න. විඥානෙත් එක්ක සම්බන්ධයි චේතනාව. මම ඔබට කලින් කිව්ව චේතනාව ගැන. එතකොට විඥානය කියන්නේ අනාත්ම. අනාත්ම කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. එතකොට ඇහි මම ඔබට ඒක තවදුරටත් තේරුම් ගන්න කියන මෙහෙම. ඔන්න ඇහි විඥානය හට ගන්නවා කියලා මම කියවනේ. ඔබට මේක තේරුම් ගන්න මම කියන්නම්. ඔන්න අපි ඇහෙන් රූපයක් බලනවා. බලනකොට ඔන්න අපිට පේනවා තරහකාරයක් අපේ. එතකොට ඇහෙන් රූපයක් බලනකොට ඇහි විඥානේ හටගත්තා. එතකොට මේ අපි අඳුනගත්තා මේ පුද්ගලයාව. එතකොට අපිට මේ පුද්ගලයා අනුසාරින් ගොඩනැගිලා තියෙනවා නම් යම්කිසි ද්වේෂයක්. එක් තරහ සිටිවිල්ලක් ඒක එකපාරට එනවා. ඒතර විඥානත් එක්ක අරක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපි බලලා අපි මතක් කරනවා මේ පුද්ගලයා මට මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා එතකොට විඥානය ඊට අනුව වැඩෙනවා අපි දන්නේ නැහැ විඥාන කියලා එකක් එහෙම වෙනවා කියලා කණෙන් ශබ්ද ඇහුමත් ඇහුවමත් එහෙමයි නාසයෙන් ආග්‍රහණය කරාමත් එහෙමයි දිවෙන් රස වින්දාමත් එහෙමයි ශරීරයෙන් ස්පර්ශ ලැබුණාමත් එහෙමයි මනසෙන් අපි යමක් හිතුවාමත් එහෙමයි එතකොට එහෙම වෙලා අපි කියමු දැන් එහෙම අපි බැනලා ඒ මිනිස්සු දැක්කමට ද්වේෂයක් ඇවිල්ලා බැනලා මොන හරි අපිට වුණා කියලා. අපිට ඒක එහෙම අමතක වුණා. හැබැයි විඥානය ඒ විදිහට දැන් හැදෙනවා. එතකොට දැන් අපි මරණාසන්න වුණාම ඒ වගේ හැදිච්ච විඥානයක් නම් චුත වෙන්නේ. ඒකට සැප දෙන්න බෑ. ඒ විඥානේ සැප කරා යන්නේ එක්ක ඒක යනෝ නාගයෙක් වෙනවා එක්ක භූතයෙක් වෙනවා එක්ක යකෙක් වෙනවා එක්ක තිරිසංසතෙක් වෙනවා එක්ක ඒ විඥානේ නිරේට යනවා එක දෙවියන් අතරට යන්නේ මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරින් අපි ඉගෙන ගන්නකොට පේනවා මේක ඇත්ත කියලා මේක වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් විඥානේ හැදෙන්නේ මේ අපි චේතනාවනෝනේ. එහෙනම් අපි අපි හිතාමතා කරුණා, මෛත්‍රී, දයා ආදී ගුණ දියුණු කළා. සිහිය දියුණු කරලා. අපි ඥානෙ දියුණු කරලා. අපි අපේ හිත වරදට යොදන්නේ නැතුව සංවර කරගත්තොත් ඊට පස්සේ විඥානය හැදෙන්නේ මේ විදිහටයි. ඒ හැදෙන විඥානේ සුගති යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතක අම්මට කරන්න බෑ කිව්වා ඒක. තාත්තට කරන්න බෑ කිව්වා. යාළුවාට ඒක කරන්න බෑ කිව්වා. බිරිඳට ස්වාමියාට කරන්න බෑ කිව්වා. මොකද්ද? මිච්ඡා පණිහිතං චිත්තං වැරදි ලෙස නම් හිත පිටව ගත්තේ පාපියෝ නම් තත්ත්ව කරයි. ඒකෙන් තමයි තමාව පාවිතු කරන්නේ. සම්මා පණීතං චිත්තං හරි විදිහට නම් හිත පිටවා ගත්තී. සෙය්‍යසෝ නම් තත්ත්ව කරු. ඒකෙන් තමයි තමන් උතුම් කරන්නේ. මේ නිසා මේක ලෝකේ කවුරුත් වර්තමානයේ අපිට හරි පැහැදිලි මොන ආගම් කතා කළත් අද කතා කරන්න වෙලා තියෙන බුදුදහමයි. මං අද උදේ Hindu පොතක් කියෝ කියෝ හිටියා. ඉන්දියාවේ යෝගි කෙනෙක් ලියපු පොතක්. මම බැලුවා මේක කියවද්දී මේකේ තියෙන බුද්ධ ආගම. මම පසුගිය දවස්වල ඇහුවා සමහර මේ අන්‍යාගමික channel යනවා TV එකේ. ඒකේ කියනවා ඔබට දෙවියන් ළඟට යන්න ඕන නම් තරහ අතාරින්න. දේශය අතාරින්න. මේ බුදුදහම කියන්නේ. එහෙනම් ලෝකේ කවුරු කවුරුත් දැන් ගුණධර්ම ගැන කතා කරනකට හැමෝම ගන්නවා. බුදුදහමේ දේවල්. හැබැයි මිනිසුන්ට හොයන්න බෑ. ඇයි? බුදුදහම ඉගෙනගෙන නැති නිසා. මේක බුදුදහමේ තියෙන දේ කතා කරන්න. මොකද වෙන කිසිම ආගමක මේ අතීතේ ඒ පොත්වල ලියවිච්ච දේවල් වල මේව නැහැ. වර්තමානයේ කතා වෙනවා ඔබට දෙවියන් ළඟට යන්න ඕන නම් ඔබ ද්වේෂය ඇති කරගන්න එපා. ඔබ ද්වේෂි දුරු කරන්න. ඔබ කරුණාව ඇති කරගන්න, ඔබ මෛත්‍රිය ඇති කරගන්න, දයාව ඇති කරගන්න කියලා. හරි පුදුමයි. ඒක අතීතයේ එහෙම එකක් වෙලා නැහැ. වර්තමාන වෙනකොට ලෝකේ සියලු ආගම් වලට තේරිලා තියෙනවා මිනිස්යාගේ සිත පිරිසිදු විය යුතුයි කියලා. හැබැයි ආගම් වල විස්තර කරන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මිනිස්යාගේ සිත අපිරිසිදු කරන දේවල් මොනවද කියන එක විමසා බලන්න. එතකොට ඒගොල්ලන්ට හම්බ වෙන්නේ බුදුදහම කියන එක තමයි. ඉතින් පින්වත්නි වෙලා තියෙන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාගිට කියලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම කියලා තියෙනවා. මිනිස්සෙක් මිනිස්සෙකුගේ සිත පිරිසිදු කලේ නැත්තම් රහතුන් බි වෙන්නේ නෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගත්තු ශ්‍රාවකයෝ ඒ කියපු විදිහට ධර්මයේ පුරුදු කළා සිතේ තිබිච්ච අකුසල් සියල්ලම බැහැර කළා. රහතුන් බිහි වුණා. අනිත් ලෝකෙ වෙන කිසිම ආගමකට එක් කරගන්න බැරි වුණා. මොකද හේතුව ඒකට එහෙම දර්ශනයක් අනිත් ඒවට සම්පූර්ණ කරගන්න බැරි වීම. නමුත් ලෝකෙට වමනා, මිනිස්යාට වමනා, මිනිස්යාගේ සිත් දියුණු කරලා දෙයි. මිනිස්යාට වමනයි මිනිස්යා වරදින් මුදවන දෙයි. මොකද මිනිස්සයා වැරදි වලට යන්නේ හැම තිස්සෙම එයා සංවේදී චරිතයක් නිසා. දැන් හොඳට බලන්න ටීවී එකක් ගත්තොත් දැන් ඔය සුපර්ස්ටාර්ස් කියයි එක එක විදිහට පෙන්නනවනේ ඩාන්ස් කරන පොඩි ළමයි ඇවිල්ලා මේ මේ සංවේදී බවට එක වේගෙන් ඇදිලා යන්නේ නැද්ද මිනිස්සයා? ඇදිලා යනවා. මේක ඇදිලා යනකොට මිනිස්සයා මේ සංවේදී ලෝකෙට මේක කන්ට්‍රෝල් වෙන්න කෙනෙක් නැහැ. කන්ට්‍රෝල් කරන්න කවුරුත් නැහැ. කියා දෙන්න කවුරුත් නැහැ. අන්තිමට ඔක්කොම විනාශ වෙලා සිහිය උපදින එකට වැඩක් නැහැ. මේ නිසා මා හිතනවා මිනිසයාට උවමනයි මනුස්ස ජීවිතේ පාලනය ගැන තමන්ට තමන්ව පාලනය කරගන්න උවමනයි කියන හැඟීම. එතකොට ඒකට උවමනා කරනවා මේ අවබෝධයක් ලැබිච්ච කෙනෙක් අවබෝධයක් ලබාපු කෙනෙක් ගැන පැහැදිලි. ඒකෝර අපිට පූර්ණ අවබෝධයක් ලැබූ කෙනෙක් හැටියට අපිට හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා මෙන්න මේමයි. දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් සාරිපුත්ත මට පේනවා සමහර මිනිස්සු ක්‍රියා කරන හැටි ඒක මේ වගේ කියනවා. බඩගින්නේ පිපාසින්න මිනිස්සෙක් පාරක යනවා. හැබැයි යන පාරේ යාට පිපාසි සංසිඳවන දෙයක් නැහැ. එයාට ඒ පාරේ ගියාම හම්බ වෙන්නේ ගිනි අඟුරු වලක්. හැබැයි එයා ඒ පාරේ යනවා. කන්දක් උඩ මිනිස්සෙක් ඉඳගෙන බලන් ඉන්නවා. බලන් ඉඳලා කල්පනා කරන අපොයි මේ මිනිස්සයා මේ පාරේ දිගටම ගියොත් වැටෙන්නේ අර වලේ. මේ වගේ කියන සාරිපුත්ත කන්ද උඩ ඉන්න මිනිස්සය වගේ මම මේ පුද්ගලයා දිහා බලනවා. මේ පුද්ගලයා කිසිම පාලනයක් නැහැ. හිතිච්ච දේ කරනවා, හිතිච්ච දේ කියනවා. පව් රැස් කර කර මෙයා යනවා. හැබැයි පස්සේ දකින්න ලැබෙනවා අර පුද්ගලයා අර ගිනි අඟුරු වලේ වැටලා ඉන්නවා. ඒ වගේ මට දකින්න ලැබෙනවා මේ පුද්ගලයා නිරී ඉපදිලා ඉන්නවා ඊට පස්සේ. එතකොට මට හිතෙනවා අනේ මේ පුද්ගලයා ගියේ පාර වෙනස් කළේ නැහැ. නිරී ඉපදෙන්න වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරන සාරිපුත්තේ මං දකලා තියෙනවා සමහර මිනිස්සු ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන හැටි එක්කොත් ඒගොල්ලන්ගේ පාරය හදා ගන්නවා. ඒ පාර තියෙන්නේ වැසිකිලි වලකට. එතකොට කාපනාගන මෙයා මේ පාර වෙනස් නොකළොත් මෙයා වැසිකිලි වලේ. හැබැයි පස්සේ කාලේ දකින්න ලැබෙනවා වැසිකිලි වලේ වැටිලා ඉන්න. මේ වගේ සමහර මිනිසයන් කයින් වචනින් ක්‍රියාත්මක වෙද්දී දන්නේ නැහැ එයා යන්නේ කොතනටද කියලා. හැබැයි මරණින් මත්තියා තිරිසනුන්ගේ ලෝකේ ජීවත් වෙනවා සාරිපුත්ත මම දකිනවා. තිරිසනුන්ගේ ලෝකේ ජීවත් වෙනවා දකිනවා. එතකොට කියනවා සාරිපුත්තේ ඒ වගේ මම දැක්ක දැක්ක මේ බඩගින්නි පිපාසිත මිනිසෙක් යනවා පාරේ යනකොට එයාට හම් වෙනවා කාන්තාරයක්. යන්තම් ගස්කොළ ගහක යන්තම් කොළ තියෙන ගහක් යට මෙයා අමාරුවෙන් වාඩි වෙලා ගිමන් හරිනවා. මේ වගේ තමයි මම දැකලා තියෙනවා සමහර මිනිස්යන් ගත කරන ජීවිතේ ඒ වගේ. ඒ පාරයා යන්නේ. මරණින් මත්තේ පෙරේත ලෝකෙ ඉපදිලා. එයා ජීවත් වෙන අමාරු ජීවිතයක්. සමහර පුද්ගලයන්ගේ ජීවිත දැකලා තියෙනවා මං පාර යනවා හැබැයි ඒ පාර වැටලා තියෙනවා හොඳ හොඳට සෙවණ තියෙන ගහක් යට. පස්සේ කාලේ පේනවා එයා ඒ ගහ යට හොඳට ගිමන් හරිනවා. සාරිපුත්ත මම දැකලා තියෙනවා සමහර මිනිස්යන් කටයුතු කරන හැටි මට පේනවා මෙයා යන පාරකෙත් අර ගහ යටට මෙයාට යන්න පුළුවන්. ඒ වගේ මරණින් මත්ති මිනිස් ලෝකේ ඉන්නව දැකලා තියෙනවා. එහෙනම් පින්වත්නි අපි ඔක්කොම ඒ ගහ යටට ආපු අය. මිනිස් ලෝකෙට ආපු අය මිනිස් ලෝකෙට අපිව ගෙනාවේ අප විසින් සසරේ කරපු හොඳ දෙයක්. වෙලා තියෙන්නේ හැමතිස්සෙම අපිට හොඳ එකතු වෙනවා නම් බයක් නැහැ. බොහෝ විට වෙලා තියෙන්නේ ජීවිතයක විවිධාකාර පුද්ගලයන් අපිට මුණ ගැහෙනවනේ. අපිට පාප මිත්‍රයෝ මුණ ගැහෙනවා. පාප මිත්‍රය කියලා හොයන්න දන්නේ නැහැ. කල්යාණ මිත්‍රි මුණ ගැහෙනවා කල්යාණ මිත්‍රය කියලා හොයන්න දන්නේ නැහැ. සත්පුරුෂයා මුණ ගැහෙනවා අසත්පුරුෂයා මුණ ගැහෙනවා සමහරවිට අපි හිතවත් වෙන අසත්පුරුෂයෙක් එක්ක අසත්පුරුෂයා නිසා සමහරවිට අපේ ජීවිතයට පුරුදු වෙනවා අපේ ජීවිතේ රූමන නැති දේවල් අන්තිමට අපේ ජීවිතේ පව් ගොඩක් රැස් වුණාට පස්සේ අපි අසත්පුරුෂයා අතාරිනවා වෙන්න බැරිද මෙව්වා එතකොට හැම එකක්ම අපේ ජීවිතේට මුණ ගැහෙනවා ආපහු. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මේ අනතුරු වලින් බේරෙන්න තියෙන හොඳම රැකවරණේ තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධය කියලා අපිට පැහැදීමක් ඇති වුණොත් ඊරවස අපිට ඊළඟ අවස්ථාව තියෙනවා. උන්වහන්සේ වදාලා පඤ්ඤා නරාණං රතනං මිනිස්යන්ට තියෙන වටිනා දේ තමයි ප්‍රඥාව. දැන් කෙනෙකුට ලැබුණාන් පස්සේ හොඳ වටිනා මණික් දාපු ආභරණ තියව තියාගෙන සමහර තියාගෙන මම බැලපු දවසේ මට මහත්ය දීපු මුද්ද සමහර තියාගෙන ඉන්නවා මට මේ પરම්පරාවෙන් හම්බෙච්ච මාළි සමහර තියාගෙන ඉන්නවා ඒ තමන්ගේ પરම්පරාවෙන් ලැබිච්ච ධනය මේවා අපිට ලැබිච්ච දේවල් කීකේ හැබැයි මේ ඔක්කොම දේවල් අපිට දාලා යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ. මිනිස්යාගේ ප්‍රඥාව තමයි මිනිස්යාගේ වස්තුව. මැණික්. කුමක්ද මේ ප්‍රඥාව? සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තයා කියනවා. මේකේ තේරුම මොකද්ද? යමෙක් දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ කරයිද දුක හටගන්න හේතුව නම් ආරි සත්‍ය අවබෝධ කරයිද දුකෙන් නිදහස් වීම ගැන ආරි සත්‍ය අවබෝධ කරයිද දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කරයිද ප්‍රඥාවන්තයා ඔහුය එතකොට පින්වත්නි අපට යම් මේකින් මේ ජීවිතයේදී ප්‍රඥාවන්තයෙක් වෙන්න ලැබුණොත් මට ඒ ගැන කියන්න වචන නැහැ. ඒ කියන්නේ ඒ ගැන වර්ණනා කරන්න ඒ ගැන ಗುಣ කියන්න වචන නැහැ. ඒ හේතුව මේ ජීවිතයේ යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් එයා පින්ම පෑන්න. මොකද්ද පෑන්න පින්ම? සතර අපායෙන් උඩට පෑන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර පායට මිනිසයාට වැටෙන්න තියෙන ප්‍රවණතාවය සම්භාවිතාවය වෙන්න පුළුවන්කම හරි වැඩි. ඒක අපිට හොයන්න බෑ. මොකද අපි මේ විඥානය හැදී හැදී යන ආකාරය ගැන අපිට අවබෝධයක් නැහැ. චේතනාත්මක ක්‍රියාව විපාක දෙන ආකාරය ගැන අපිට අවබෝධයක් නැහැ. මේ ජීවිතය තුළ සිද්ධ වෙන සිද්ධි ධාමය මොකද්ද කියලා අවබෝධයක් නැහැ. මේ නිසා. සමහරු කියනවා මම නම් මැරෙන්න බය නැහැ කියලා. මමත් කියනවා මැරෙන්න බය ඕනේ බය වෙන්න ඕනේ නැහැ කියලා. සමහරු කියනවා මැරෙන්න බය නැහැ. හා ඒකට කමක් නැහැ. මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ. අපිට ජීවිතේට උමනා අපි අපි දන්නවා අපි සියලු දෙනාම අනිවාර්යයෙන්ම මැරෙනවා. මං හිතන්නේ අපි මැරෙන්නේ මරණය නිසා අපිට අපිට අනිවාර්යයෙන්ම හා කිව්වත් එපා කිව්වත් අපිට මොන දෙන්න වෙන එක. අපි සැලසුම් කරන්න ඕනේ මැරෙන්න නෙවෙයි. උපදින්නයි. අපි දැන් ජීවත් වෙනවා අපි ඊළඟට කොහෙද උපදින්නේ? ඇයි හේතුව? මරණය කියන එක හිත ලැබුණොත් අපි හිත උපදිනවා කොහේ මේ බුද්ධ කාලේ හිටපු ජනතාව මේ ගැන හොඳ දැනුවත් වෙලා හිටියා. දැන් මට හම්බුනේ අම්බුලා දෙන සමහර වයසක ආච්චිලා. මං අහලා දෙනවා. දැන් මොකද ආච්චි කරන්නේ? පින් කරගත්ත කරගත්ත. දැන් ඉතින් කොහේ උපදින්නේ දන්නේ නැහැ. කොහේ උපදින්නේ. ඒ කියන්නේ මරණය කියලා දන්නවා. කොහේ උපදීද කියලා දන්නේ නැහැ. අතරමං වෙච්ච චරිතය. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොනගෙච්ච මිනිසයා අතරමං වූ චරිතයක්. දැන් ජීවිතයේ ඌමනාද? එයාට තියෙන්න ඕනේ සැලැස්මක්. ඇයි මේ අතරමං වූ චරිතයක් මිනිසයන්ට තියෙන්නේ? තමන් දන්නේ නැහැ තමන් බැරි වෙලාවත් මැරුණොත් යන්නේ කොහෙද කියලා. ඒතර තමන් එහෙම නෙමෙයි වෙන්න ඕන. තමන් දැනගන්න ඕන මම හදිසියෙවත් මැරුණොත් මම මම යනවා නම් තුසිත දිව්‍ය ලෝකේ. මම යනවා නම් අස්වල් බ්‍රහ්ම ලෝකේ. තමන් ඒක දැනගන්න ඕන. මම අස්වල් තැනට යනවා කියලා. මොකද හේතුව ඒක තමන්ගේ ජීවිතේට තමන් ලබා ගන්න පිනත් එක්ක ලැබෙන එකක්. අහුවම කියනවා මේ නෑ මං මං කැමති ආයේ මනුස්ස ලෝකෙ උපදින්න කියලා. ඉතින් මං අහම ඇයි ආච්චි එහෙම කැමති? පින් කරන්න. මං අහලා මේ ජීවිතේ බැරි වුණාද ඒක කරගන්න? එතකොට අපිට තියෙනවා මිත්‍යා අදහසක් නැවත නැවත මිනිස්සු වෙවි නැවත නැවත පින් කරන්න ඕනේ කියලා. මේකේ වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන මිනිස්යාගේ ජීවිතය මෙහෙවන්නේ කර්මය විතරයි. ධර්මය නොවේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන මිනිස්යා මෙහෙවන්නේ කර්මය විතර නම් බැරි වෙලාවත් එයාට අකුසල කර්මයක් ඉස්පත් වෙලා හරි පුදුම දේවල් සිද්ධ වෙනවා. මේ සිද්ධිය බොහොම බොහොම මෑතක සිද්ධියක්. එක පවුලක වැඩිමහල් පුතා ප්‍රේම සම්බන්ධයක් මත වහබිල මැරුණා. ඊට පස්සේ ඒ පුතා දෙවනි පුතාට යම්කිසි බලපෑමක් කළා. මැරිච්ච කියලා. දෙවනි පුතා එකපාරට ගෙදර ඉඳලා අම්මේ මට අයියා කතා කරනවා කියලා එකපාරට ගියා වහකුප්පිය කටේ දාගත්ත මැරුණා. දෙවෙනි පුතත් මලා. වැඩිමහලු පුතා එදා ඉඳලා බොන්න පටන් ගත්තා. බීල මොකද කරන්නේ? ඔන්න බලන්න සීල්පදයේ කැඩිච්ච එකේ හානිය තාත්තා බොනෝ. දැන් තාත්තා බීල ගෙදර බත් කකයින් ඉකට පුතා ඇවිල්ලා තාත්තට පයින් ගහනවා. කොහොම හරි දැන් දිගටම තාත්තට තාත්තා කෙනෙක්නේ තාත්තට මේක ඉවස ගන්න බෑ. තාත්තා මොකද කළේ? දවසක් තාත්තට බත් කකා ඉන්නකොට පයින් ගැව්වා. තාත්තා ඉමේට ගිහිල්ලා පොල්ලක් කරන් ඇවිල්ලා මේ පුතාගේ ඔළුවට ගැහුවා. පුතා මල. කවුරුත් දැක්කේ නැහැ පොල්ලකින් ගහන. දැන් ඔන්න තාත්තා හීරේ. දැන් අම්මා. දැන් ගෙදරට එනවා නාගයෙක්. අම්මගේ හිතට එනවා මේ අර පුතා. අම්මා කියනවා පලයන් පලයන් මේ ඉන්න බෑ මන් දන්නවා ඔබ කවුද කියලා. එතකොට මෙයා නොපිනියන. දැන් මේ දැන් අවුරුද්දක් වෙන මේ සිද්ධිය වෙලා දැන් මේ ළඟදී ඉඳලා යම්මට හීනෙන් පේනවා. හීනෙන් කියනවා අර පුතා ඇවිල්ලා මාව මැරුවේ තාත්තා මෙන්න මේ විදිහට මැරුවේ මෙහෙමයි මැරුවේ මම දැන් කවුරුවත් කියන්නේ අම්මට කියනවා අම්මේ ලෑස්ති වෙල්ටපන් දැන් මං අම්මව අරන් යනවා අම්මා බය වෙලා දූගේ ගෙදර ගිහින් නැවතිලා ඉන්නවා ඉතින් දැන් ඕක අපිට දැනගන්න ලැබිලා ඉතින් අම්මා අපිත් එක කිව්වේ මේ සිද්ධි මෙහෙම වුණා කියලා ඉතින් හිතා ගන්න බැරි තරම් ජීවිත මරණින් මත්තේ එක එක විදිහේ තත්ත්වවලට මනුෂ්‍ය මුණ දෙනවා. දෙවියන් අතරට යන පිරිස නම් අපිට හිතන්න බැරි තරම් අඩුයි. හැබැයි මේ ඔක්කොම සැල එකට හේතුව මනුෂ්‍යයා මනුස්ස ලෝකෙට එන්න ආසන ඒක කරන්න තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි. ඒ හේතුව ධර්මයෙන් තමයි මනුෂ්‍යයා මේවන්න ඕනේ. කර්මයෙන් මෙව්ව ඇති. ඉතින් මේ නිසා මේ ගැන අපිට අවබෝධයක් තියාගෙන ප්‍රඥාවන්ත වීම හරි වැදගත්. මිනිසයා ප්‍රඥාවන්ත කරන්න ඕන නිසා මහමෙවුනාව භාවනාසිකු මම පිළිහිටුවට පස්සේ මං හැකිතාක් මහන්සි ගත්තා. බුද්ධ දේශනා සරල සිංහලෙන් පරිවර්තනය කර කර පරිවර්තනය කර කර දෙන්න. ඇයි මේ මහන්සි ගත්තේ මේ ප්‍රඥාව දෙන්න ඕන නිසා. මොකද හේතුව අපිට පේන්නේ මරණින් මත් අපිට වෙන දේ. ඔන්න සමහර දේවල් බලන්න අපි ළඟට පුතේ. මේ පුතා පැවිදි වෙන අදහස තියෙනවා. භාවනා කරනකොට මේ පුතා හරි වෙනවා දුමක් වගේ එකක් ඇවිල්ලා ඇඟට යනවා. ඊට පස්සේ මම සැක කළා මේක. මං මං අපි මුලින්ම හිතන්නේ මේ වගේ එකක් හම් මේක මානසික එකක් මානසික එකක් වෙන්න ඕනේ කියලා. පස්සේ මං මේ පුතාව ගෙන්නලා කරුණ විමසද්දි විමසද්දි ඊටසේ මං පුතාට කිව්වා පුතා මුකුත් හිතන්න එපා ඔයා නිකන් වැඳගෙන ඉන්න මං පිරිත් කියන්නම්. මෙන්න පිරිත් කියනකට ඇවිස්සුණා. කවුද මේ පෙර භවයේ තාත්තා? මේ ජීවිතේ තාත්තා ඉන්නවා. ඊරසේ තාත් මම පුතාගෙන් යව පුතාට දැන් තාත් පුතා කියනවා මට ස්වාමීන් වහන්සේ මට කවුද පේනවා මං ඉස්සරහා ඉන්නවා. මං ඒ පුතාගෙන් පුතා අහන්න කවුද කියලා මේ තාත්තා. මං පුතාගේ තාත්තා නෑද? නෑ ඉන්නවා කිව්වා. මම මේ ඇහුවා අය කොයි තාත්තා? පෙරබගේ තාත්තා. මං ඇයි මේ මේ මහණෙනාට විරුද්ධයි කියලා. ඇයි කියලා ඇහුවා. රහත් වෙයි කියලා. ඉතින් රහත්තුනොත් රහත්තුනොත් පුතාමයි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මේක ඉඩ දෙන්නේ මේ බලන්න බන්ධන වල හැටි. ඊරස මං කෝ එහෙනම් පුතා අහන්න මේ සෝවාන් වුණාට කමක් නැද්ද කියලා. එතකොට මේ මැරිච් එක්කෙනා කියන්නේ ඒත් රහත් වගේ නේ. මං කෝ නෑ නෑ උපදිනවායි කිව්වා. එහෙනම් කමක් නැහැ කියලා. එතකොට බලන්න මේ දරු සෙනෙහස කොච්චර දුර ගියෙන්ද කියලා. ආයෙ ආයෙමත් මේ දරුවා දකින්න බලාපොරොත්තු වෙන ಗುಣධර්ම රකින්න හදනකට මේ මැරිච්ච ලෝකෙන් ඒකට බාධා කරනවා. අපිට හිතන්න බෑ මේ ලෝකේ තියෙන මේ සංකීර්ණ බව. මේ නිසා අපි බලවත් කරන්න ඕනේ හොරකම් කරන්න බැරි දෙයක්. ඒ තමයි පින පුඤ්ඤං චෝරේහි දූහරං සොරුන්ට සොරකම් කරන්න බැරි දෙයි පින. පින්වත්නි අපි ඔක්කොම මේ ජීවත් වෙන්නේ අප රැස් කරන පින් නිසා. මිනිස්සුන්ගේ ජීවිතවල ආරක්ෂකයා පිනයි. ඊළඟ ජීවිතයේ සුගතිය කරගෙන යන්නේ පිනයි. ඒ වුණාට දැන් බලන්න අපිට අදන් අපි පුංචි දරුවෝ අපි දැක්කට අපිට මතක් වෙන්නේ නැහැනේ මමත් මෙහෙම මමත් මේ විදිහට උපන්න කියලා. මමත් මේ විදිහට උපන්න මමත් මේ විදිහට මේ එහෙට මෙහෙට පෙල්ලෙන්න බැරුව හිටියා. මම මේ විදිහට කිරිබීලා මම මේ විදිහට හැදුනා මමත් මේ විදිහට මිපුදුනා කියලා අපිට මතක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සෙකුත් මිනිස්සෙක් වෙච්ච අපිට අපේ ජීවිතයේ මේ සමාජයේ එක එක දේවල් වලට අපේ ඉලක්ක කරා යන්නේ. අපි මහන්සි වෙද්දී අපිට මතක් වෙන්නේ නැත්තම් අපි මේ ඉපදෙන මැරෙන ලෝකෙට ආйти කියලා. එතන තමයි මේ රණ්ඩු සරුව ලොක්කම. මිනිස්සු වෙච්ච අපිට ඇයි මේ මැරෙනවා පෙනිපෙනි මේ මිනිසුන්ට ලෙඩ හැදෙනවා පෙනිපෙනි මේ රෝග පීඩා වැළඳනවා පෙනි පෙනි මිනිසුන්ට මෙච්චර අමතක වෙනවා නම් දෙවිවරුන්ට කොච්චර අමතක වෙනවද? එද මනුස්ස මිනිස්සු හැමතිස්සෙම දෙවියන්ට කරන්නේ වැඳ වැඳ ඉන්න එකනේ. එතකොට මේ නිසා පින කියන එක අපි ඔක්කොටම අමතකයි දැන්. නමුත් අපි මතක තියාගන්න ඕන පින තමයි කාටවත් අපෙන් සොරකම් කරන්න බැරි දෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින් කරන්න ක්‍රම තුනක්. දානමය පුණ්‍යක්‍රියා, සීලමය පුණ්‍යක්‍රියා, භාවනාමය පුණ්‍යක්‍රියා. දන් දීම කියන එක හැම තිස්සෙම අපි පුරුදු කළ යුතු දෙයක්. දන් දීම. මොකද හේතුව දැන් අපි ගත්තොත් ඒ නිසා අපිට මේ ජීවිතයේදී අපිට යමක් ලැබෙනවා කියමු. අපිට අපි මතක තියාගන්න ඕනේ අපි සමහර අවස්ථාවලදී අපිට ඇති වෙන්න පුළුවන් සිතිවිලි අනුන්ගේ දේ කෙරෙහි ආසාව. ශාහරක මට ඇත්නම් අර්ජාතිය කාර්යයක් මට ඇත්නම් අර්ජාතිය ගියක් මට ඇත්නම් අර්ජාතිය ඇඳුම් මට ඇත්නම් කියලා. අපිට එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. ඇයි හේතුව මේ සසරේ යනකොට කොච්චරත් අපිට ඕවා ලැබෙනවා. හැබැයි අපි සැලසුම් කරලා තියෙන්න ඕනේ. මොකද ඒක ජීවිතයක මිනිස්සෙක් තව කෙනෙක් ලැබෙන දේ දිහා බලලා අපිට ඒක සමාන වෙන්න බෑ. නමුත් අපි බලුවොත් එහෙම අපිට වඩා නැති මිනිස්සු අමාරුවට මිනිස්සු කොච්චර ඉන්නවද? අර ඊයේ ලැබිච්ච ලෝකේ මං හිතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් ලෝක ආධාර කරන සංවිධාන වගේ ඒගොල්ලන්ට ඕන වෙලා තිබිලා තියෙනවා 2008 වසරේ බඩගින්නේ ඉන්න ජනගහණය බස්සන්ද දැන් ඒ තියෙන විදිහට වඩා අඩක්. ඒ කියන්නේ දැන් බඩගින්නේ ඉන්න ජනගහණය දැනට ඉන්නවා දැන් ඉඳලා තියෙනවා කෝටි 12ක්. ඒගොල්ලන්ට ඕන වුණා ඒක තවත් බස්සන්න කෝටි 6ට. ඊයේ වෙනකට බඩගින්න ඉන්න ජනගහනය කෝටි 25ක්. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ කෝටි 6ට බස්සන්න කෝටි 25ක් දක්වා වැඩි කළා. කෝටි 25ක් කියන්නේ ලක්ෂ කීයද? ඒගොල්ලෝ බලන්න බඩගින්න ඉන්නවා. ලෝකෙ ඉපදිච්ච මිනිස්සයා අතර බඩගෙන ඉන්න මිනිස. ඒතර අපි බැලුවොත් එහෙම මේ ලෝකෙ හරියට ඉන්නවා දුක්ඛිත පිරිසක්. ඒ වගේම ලෝකේ ඉන්නවා සැපසේ ජීවත් වෙන පිරිසක්. එතකොට මේ සැප දුක දෙක මිනිස්යාට ලැබෙන්න ගොඩාක් දුරට බලපානවා මිනිස්යාගේ පින. දුක ලැබෙන මිනිස්යාගේ පව සැප ලැබෙන මිනිස්යාගේ පින. දැන් බලමු ඊයේ පෙරේදා ඇති වෙච්ච ගම් වතුර බිහාර ස්ටේට් එක කියන්නේ ඉන්දියාවේ දුග්ගී දූපත් එදා වේල කණ්ඩ නැති මිනිස්සු. දැන් ගම් වතුරේ ඉල බලන තවත් බඩගින්නේ, තවත් දුක් විඳිනවා. එතකොට මේ වගේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි විදිහේ කරදර. දැන් බලන්න ඒ ඒ වගේම කුණාටුවක් ආව ඇමරිකාටම තේ මිනිස්සුන්ට එච්චරම දුකක් ආවේ නෑ. ඒ මිනිස්සුන්ට කොහොමරි කන්න ටිකක් හම්බ වුණා. ඒ මිනිස්සු නාමත්තන් හම්බ වුණා. වීලස්සන මේ මිනිස්සු ගිනිච්ච ආරක්ෂකයන් වලට. බලන්න මේ පින්වල තියෙන වෙනස්කම කියලා බැලුව බලමට පේන්නේ අපිට. මේ නිසා පින් රැස් කර ගැනීමේදී අපි හැමතිස්සෙම මේ පින අපිට රැස් කරගන්න ඕනේ කියන අවබෝධයෙන් අපි ඉන්න ඕනේ. පින රැස් කරගන්න ඕනේ කියන අවබෝධයෙන් අපි ඉන්න ඕනේ. එතකොට පින රැස් කිරීමේදී පින්වත්නි දානය කියුවාම ගොඩක් හිතාගෙන ඉන්නේ මේ හාමුදුරුන්ට දීම තමයි දාන කියලා. දාන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මම හොඳ ලස්සන සිද්ධියක් කියන්නම්. කුසල් රජුරෝ කුසල් රජුරන්ට ඕන වුණ දවසක් මිනිස්සෙක්ව මරවන්න. මොකද රජුරෝ ඒ ඒ දැක්ක යාගේ බිරිඳ හරි ලස්සනයි. ඊට පස්සේ හිතුවා මේ මිනිස්සයා මැරුණොත් බිරිඳව ගත හැකි අන්තපුරයට. රාජ්‍යරු මොකද කළේ? යාන්ට එයාගේ අකමැත්තෙන්ම රස්සාව දුන්නා මේ මිනිස්සයාට රජ මාලිගාවේ. රාජ්‍යරු මේ මිනිස්සයාට යා බෞද්ධයෙක්. තිරුවන් සරණ ගියපු කෙනෙක්. ඒ පවුලම. රාජ්‍යරු දවසක් උදේ කතා කරලා කිව්වා මෙහිමයි අද හවස මම පහට නානවා. හැබැයි නුඹ මට ගේන්න ඕනේ නව නීත කියන මැට්ට. ඒ කියන්නේ මේ බටර් වගේ සින්ක් මෙට්ටි එකක් සුවඳයි. ඒක තියෙන හිමාලි. කඩුපුල් මල් ගේන්න ඕනේ මට ඒ නවනීත කියන මැටි ගාලා මම නාන්න ඕනේ. නාලා මට කඩුපුල් මල් පළඳින්න ඕනේ. හැබැයි හවස 5කට අරන් වරන් කියලා. ගෙනා නැත්තම් මරනවා. දැන් මේ මිනිස්සයා මොකද කළේ? දැන් ඉතින් ඉෂ්ට කරන්න ඉප රාජ නියෝගෙනේ. දැන් මම කෙලීම ගෙදර දිව්වා. ඒතර බිරිඳ උයනවා. මට බිරිඳට කිව්වා මේ ඔයා වෙලා තියෙන දේවල් මට පොඩ්ඩක් දෙන්න මං ඉක්මනට යන්න ඕන කියලා. මට මොනවා වෙයිද දන්නේ නැහැ කිව්වා. ඉක්මනට ඉතින් බාගෙට තැම්පිච්ච බත් තිබ්බා ඔක්කොම පාසලයක් හදලා බත් මුලක් හදලා දුන්නා. දැන් මෙයා මේක අරගෙන දුවනවා. දැන් මේ කොහෙටද දුවන්නේ? හිමාලයට. දැන් මට දුවගන්න බෑ හිමාලයට දවසින්. මෙයා දුවලා දුවලා දුවලා යන්ති ගඟක් අයිනට ආවා. මෙයා බත්මුර ලෙව්වා. දැන් බඩගිනි මෙයාට. මෙතන හිටිය නැති බැරි හිඟන මිනිස්සේ. මෙයා බත්මුලින් කොටසක් යාට කන්න දුන්නා. දීලා මෙයා ඉතුරු භාගෙන් මෙයා කොටසක් කෑවා. ගඟ දිහා බැලුවා මාළු වෙනවා. මාළුන්ට කොටසක් දැම්මා. දාලා මම කෑ ගහලා කිව්වා මේ වනාන්තරයේ දෙවියෝ ඉන්නවනම් නාගයෝ ඉන්නවනම් අමනුස්සයෝ ඉන්නවනම් අහන්න මම පිනක් රැස් කළා ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තිරිසන් සතෙකුට ආහාර වේලා දුන්නොත් 100 ගුණයක විපාක කියලා සාමාන්‍ය මිනිසියෙකුට ආහාර වේලා දුන්නොත් දහස් ගුණයක විපාක කියලා මං හිඟන්නේකට මගේ කෑමෙන් කොටසක් දුන්නා මගේ ඉතුරු කොටස මං මාළුන්ට දෑවා මේ පින මං ඔබට අනුමෝදන් කරනවා මේක අනුමෝදන් වෙන්න මට දැන් ප්‍රශ්නයක්. මට දැන් නවනීතිමටි හොයන්න වෙලා, කඩපුල් මල් හොයන්න වෙලා මට මේක ලබා ගන්න කොහෙටද යන්න කියලා දිශාවක් මම දන්නේ මට යන්න පාර දන්න කෙනෙක් කියන්න කියලා මම කියලා දීවා. මේක අහගෙන හිටියා නාගයෙක්. එයා ගත්ත 100 කෙනෙකුගේ වේශයක්. දැන් ඒ සීයා ඉස්සරහා එනවා. සීයා අහනවා හා හා මොකෝ මේ ළමයා දුවන්නේ? සීයේ මට කරන්න දෙයක් නැහැ. මට හිමාලයට යන්න ඕනේ. ඇයි? නවනීති මැටි මට ඕන වෙලා තියෙනවා. මට කඩපුල් මල් ඕන වෙලා තියෙනවා. ඒ මොකටද? රජ්ජුරුව මට ගේන්න කිව්වා. හවස පහ වෙන්න ඉස්සෙල්ලා ගේන්න කිව්වා. සීයා කියනවා මම වමනාකට ගෙනාපු නවනීති මැටි වගේ එකේ කඩපුල් වගේ එකක් තියෙනවා. මම මේ ළමයාට දෙන්නේ මට මොනවද දෙන්නේ? අනේ සීයේ මං සීයට පින් දෙන්නම් කිව්වා. මං අද දාහනේ දුන්න මේ විදියට මගේ බත් මුලේ කොටස මං හංගන්නකොට දුන්නා. බත් මුලේ ඊතුරු ටික මං මං පොඩ්ඩක් කාලා මං මාළුන්ට දුන්නා. එතකොට තිරිසංසතිකට දුන්නොත් සී ගුණික විපාක. මිනිස්සුෙකුට දුන්නොත් දහස් ගුණික විපාක. මම මේ පෙළ අනුමෝදන් කරනවා. සීයා හොඳයි කියලා දුන්නා මැටි. මේක ධම්මපදට්ට කතාව වෙන්නේ සත්‍ය කතාවක්. එතකොට පින්වත්නි බලන්න මේ අපි මේ පින් කරනවා කියන එක අපිට පේන්නේ නිකන් අපිට විතරක් ලැබෙනවා වගේ. නමුත් ඒක අනිත්යයට පවා ලැබෙන එකක්. මේ නිසා දන් දීම හැටියට මේ මිනිස්සින්ට උදව් කිරීම, උපකාර කිරීම පිරිසිදුව යහපත් පිරිසිදු සිතින් කරන්න ඕනේ. සිල් රැකීම මේ පිනක් මේකෙන් සිද්ධ වෙනවා කියන අවබෝධයෙන් කරන්න ඕනේ. ඊළඟ එක භාවනා කිරීම. භාවනා කියන එකෙන් අදහස් කරන්නේ අපි මනස යම් කිසි දෙයකට යොදවීම. දැන් අපි ඇහැරගෙන ඉන්න හැම වෙලාවෙම මනස යම් කිසි දෙයකට යොදවලා ඉන්නේ. ඉතින් ඇහැරගෙන ඉන්න හැම වෙලාවෙම මනස යම් කිසි දෙයකට යොදවලා ඉන්නේ. භාවනාව කියලා කියන්නේ මනස උසස් දෙයකට යොදවීම. ඔබට ලේසියෙන්ම රැස් කරගන්න පුළුවන් පිනක් මෙත්සිත පතුරවලා මෛත්‍රිය මෛත්‍රිය කියලා කියන්නේ තමන් ගැන තමන් කල්පනා කරන්න ඕනේ මම වෛර නැතික් වීමා තරහ නැතික් වීමා ඊර්ෂ්‍යා නැතික් වීමා ක්‍රෝධ නැතික් වීමා අවසුපත් වීමා තමන් ගැන තමන් යම හිතනකොට තමන්ට තරහ ඇතිවෙච්ච වෙලාවක වුණත් තමන්ට මේ ඒ සිතිවිලි පිහිට වෙනවා. ඉතින් නිතර නිතර තමන් එක දියුණු කළොත් ඊළඟට අනිත්‍ය ගැනීම කල්පනා කළොත් මේ අනිත් සියලු අය සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සූසී ජීවත් වෙත්වා කියලා මේක අපි නොතේරුණාට අපේ ජීවිතේ යම්කිසි වෙනසක් ලুকু වෙනසක් ඇති කරගන්න ඒක හේතු වෙනවා පොඩි වෙනසක් නෙමෙයි ලুকু වෙනසක් හැබැයි මේ මේකක් තියෙනවා මේවා ಗುಣධර්ම කියන ඒවා මේ අපි දිනු කරන්න ඕනේ අපි එක එක්කෙනා මේ ಗುಣධර්ම දිනු කරන්න ඕනේ කිය කිය නෙවෙයි. දැන් සමහර අය ඉන්නවා මේ මේ ಗುಣධර්ම දිනු කරනකටත් ඒගොල්ලෝ මේ කයිවාරි ගහනවා. ඒ කියන්නේ සමහරු කියන්නේ මම ආද මං උදේ භාවනා කළා මම තින්කන් ඔහි කියුණා යා. මම භාවනා කළා මට හරි හොඳයි මම 40 minutes භාවනා විතර ඔහොම කියුණා ඉන්නවා. මට හරි හොඳයි මම මෛත්‍රී කරනවා. එතකොට නිකන් හරි මනස හරි calm down වෙනවා. ඔහොම කියෝ කියෝ ඉන්නවා. ඔහොම කියෝලා ලබා ගන්න දෙයක් නෙමෙයි මේ. ඒ හේතුව අපි මෛත්‍රී වඩනවා කියලා අපි කිව්වහම සමහර අපි අපිම දන්නේ නෑ අපි ළඟ ඉන්නවා අපේ මනස දියුණු වෙනට අකමැතියෙක් කියලා. අපිට හොයන්න බෑ. එයා එයා සමහර වෙලාව නොදැනීම අපිව කේන්ති ගස්සන දෙයක් කරන්න පුළුවන්. ඒකට අපි මෛත්‍රී ඉවරනේ. මේ නිසා මේ ಗುಣධර්ම හරි අමාරුයි දිනු කරන්න. ඒව දිනු කරන්න ඕනේ නිශ්ශබ්දව. නිශ්ශබ්දෝදි විශේෂයෙන්ම මානසික ಗುಣධර්ම නිශ්ශබ්දව දිනු කරන්න ඕනේ. මේ දිනු කරීමට ඔබට තියෙන පුංචි වාසිසාගත වචන. ඒ කියන්නේ ඔබ කතා කරන්න ඕනේ මට පින් රැස් කරගන්න ඕනේ මෙහෙම. පිනට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මං හරි ආසයි පින් රැස් කරගන්න. එතකොට කවුරු යහයි. ඔයා මොකද උත්තර පිනට ආස? මම ආසයි සැපසේ ඉන්න. ඔය ආසෙන් සැපසේ ඉන්නේ. සැපෙන් තමයි පින ලැබෙන්නේ. ලෝකේ බුද්ධිමත් සියලු දෙනා එකතු වෙනවා. එතකොට දෙවියෝ පවා එකඟ වෙනවා. ඒ දෙවිවරු දිව්‍ය ආත්ම බව ලබලා තියෙන්නේ පින් රැස් කිරීම නිසා. ඉතින් මේ නිසා පින අපිට හරිය වැදගත්. ඊළඟට අසනීප වෙච්ච අයට උදව් කරන්න. ලෙඩුන්ට උදව් කරන්න. ඊළඟට මේ වගේ ධර්මයේ දන්නේ නැති එක්කනක් ධර්ම දානි ලබා දෙන්න මේ හැම දෙයක්ම අපේ ජීවිතේ අපි රැස් කරන පින්. ඉතින් මේ නිසා පින්වත්නි මේ පින රැස් කිරීම අපේ ජීවිතේට අපි රැස් කරගත්තොත් කාටවත් හොරකම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධي බලන්න උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. දැන් අපි අපි පිටරටකට යනවා කියමු. දැන් ඔන්න අපිට එක්ක අපි දරුවෝ එක්ක අපි යාළුවෝ අපි ගමු කොහේ රටක ඉංගලන්තේ හෝ ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාව හෝ ඉන්නවා කියමු. දැන් අපි මෙහෙන් යනකොට ඒගොල්ලෝ ලෑස්ති නැද්ද අපි පිළිගන්න? එයාපෝට් එකෙන් අපි බහිනකොටම අපිව බලන් නැවිලා ඉන්නවා. අපි පිළිගන්නේ ඉන්නවා. අපි වාහනවල එක්කගෙන යනවා. අපිට ආස කරන කෑම අරන් දෙනවා. මේක කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ අවිගත්ත දුර ඉඳලා අපේ දරුවෙක් එක්ක අපේ ඥාති අවුරුදු ගානක් පිටරට ඉඳලා එයා එනවා ලංකාවට අපේ ගෙදරට අපිට සතුටු නේද සතුටුයි අපි යාට ඉන්න වෙනම කාමරයක් ලෑස්ති කරනවා එයා කන්න කෑම ආස කෑම හදලා තියෙනවා වෙලාසෙන් ඉන්නකොට ඒ එයාපෝට් එකට ගිහිල්ලා හරි සතුටින් අපි එයාත් එක්ක hina වෙවි කතා කර කර එයාව එක්කන් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදියමයි කිව්වා පින. පින අපි මෙහි රැස් කරනකොට සුගතිය හැදෙනවා යාට. සුගතිය හැදෙනවා. එතකොට මෙහි පින රැස් කරලා මෙහි මිය යනකොට යා සුගතිය උපදිනවා. පින විසින් යාව පිළිගන්නවා. මේ නිසා පින්වත්නි මේ මිනිස් ලෝකෙට ආපු අපට අවබෝධයෙන් ජීවත් වෙලා අවබෝධයෙන් පින් රැස් කරගෙන අවබෝධයෙන්ම මැරිලා අවබෝධයෙන්ම උපදින්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථාවල ඔක්කොම අපිට තියෙනවා උදා වෙලා. ඉතින් මේ අවස්ථාවල් අපි එක එක්කිනා ප්‍රයෝජනෙ ගන්න විදිය වෙනස්. සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් ජීවිතේ මේ පින කරා යන්න විශේෂයෙන් කැප වෙලා කැප වෙලා ඉන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක්. ඒතකොට යා සාමාන්‍ය මෙහෙමයි අපිට හැමදේම එක විදිහට බැලන්ස් කරගෙන ඉන්නවා කියන්න මට තේරෙන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයකට පිනට කැපවෙච්ච එක්කෙනා යම් කිසි ප්‍රමාණයකට අර සමාජයේ තියෙන විනෝදකාමී ගතිය අඩු වෙයි. හැබැයි ඒක යාට පාඩුවක් නෑ. සමහර අය ඉන්න හොඳට පිනට නැඹුරු වෙච්ච කෙනා ඉස්සර පාටි වලට යන අය, dance කරන අය, ඕවා අඩු කළා. මේ පැත්තට යනවා. එයාට පාඩුවක් දීලා. එයාට ඒක පාඩුවක් නෑ. සමහරු ඉන්නවා මේ පිනට ආසයි. නමුත් පිනට යන්නේ නෑ. එයා මේ සමාජයේත් එක්ක ඉන්න තියෙන ආසාවට. එයා කියන යාට පාටියකට යන්න ඕනේ, යාළුවොත් එක්ක ඉන්න ඕනේ, එතකොට යාට පොඩ්ඩ බොන්න වෙනවා. එයා ඒක බොන්න කැමති. නැත්තම් යාළුවා කොන් කරයි. මෙයා හිතින් හදාගෙන ප්‍රශ්නයක්. ඕනතරම් ඉන්නවා. ගුණවන්ත මිනිස්සු සමාජය තුළ ඉන්න ඕනතරම්. Tamanට පුළුවන් නම් Tamanට කෙලින් ඉන්න ඕන තැනක ගිහිල්ලා කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මේ පින කියන එක තියෙන්න ඕනේ Tamanට. අපි එක එක්කෙනා අපිට නොතේරුණාට අපි එක එක්කෙනා අපි එක එක්කෙනාගේ ගමන යනවා. අපි එකට හිටියට එක එක්කෙනාගේ ගමන එක එක්කෙනා යනවා. හොඳම උදාහරණේ තමයි අර මාළුවගේ කතාව. අචිරවතී ගඟේ රත්තරන් පාට මාළුවෙක් ආවුණා මේ මාළුව අල්ලන කොල්ලන්ට. ඊට පස්සේ ළමයි කල්පනා කළා මේ මාළුව අපි පෙන්නමු රංජිරුවන්ට. ඒ වර්තමාන වගේ තින් ඔය පිටරට මාළු නෑනේ අචිරවති ගඟින්. නමුත් අර රත්තරන් පට ලොකු මාළුවෙක් හවු වුණා. රජුරු මේ මාළුව දැකලා හරි සතුටු වුණා. සතුටු රජුරු කිව්වා හරි. මේ මාළුව අපි අරන් යමු කිව්වා ජේතවනාරාමට. මාළුව අරගෙන ගියා. ජේතවනාරාමදී මේ මාළුව වතුරෙන් උඩට ඔළුව උස්සලා අයියෙන් ලොකුවට ඈනුමක් කැරිය කට ඇරලා. හරි ගඳ. ඉතින් මිනිස්සු මාළුව ලස්සන. බුදුරජාණන් වහන්සේ ළඟට ඉතින් පොඩි පොඩි ඒගොල්ලෝ පොඩි ටැංකියක් හදාගෙන අරගෙන ගියේ. බුදුරජාණන් වහන්සේ මාළුවා දිහා බැලුවා. බලපු ගමන් උන්වහන්සේ දැක්කා මේ මාළුවාගේ පෙර ජීවිතේ. ආ මේ කපිලනේ කිව්වා. මෙයාගේ නමක් දාන්න. මේ කපිලනේ කිව්වා. කියලා ළමයින් ළමයින්ට ඇහුව ළමයිනේ දන්නවද මේ කවුද කියලා නෑ කිව්වා කාශ්‍යප කියලා බුදු කෙනෙක් පහළ වුණා කිව්වා මට කලින් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ එක පවුලක් මහාන වුණා ඒක එක්කෙනෙක් මේ කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා හරි මේක අපි මෙයාගේ මහමු කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කපිලට එයාගේ භාෂාවෙන් කතා කරන්න සැලැස්සුවා ඉතින් කපිල දැන් කතා කරනවා මස් මාළුවා. මාළුවගෙන් එහුව මාළුවා නම මොකද්ද? කපිල කිව්වා. දැන් යාට යාට මතක නෑ දැන් මාළුවා කියලා. ඊරවසේව කවුද ඉන්නේ? අයියා ඉන්නවා. මල්ලි අයියා ඉන්නවා. අම්මා ඉන්නවා. නංගි ඉන්නවා කිව්වා. අයියා කෝ කියලා. අයියා රහත් වුණා කිව්වා. එකම පවුලේ. අයියා රහතන් වහන්සේ නමක් කියලා පිරිනමම් පැවවා. මල්ලි නෑ අම්මයි නංගී කෝ කියලා. ඒ දෙන්නත් මහාන වුණා කිව්වා. භික්ෂුණීන් වෙලා. ඒ දෙන්න කෝ කියලා. ඒ දෙන්න නිරේ කිව්වා. දැන් බලන්න වර්ධින විදිය සිවුරින් වහන්න බෑ. ඒක ක්‍රියාවෙන් වෙන්නේ. එතකොට ඒ දෙන්න නිරේ කිව්වා. ඊට පස්සේ ආව බුදුරජාණන් වහන්සේ කපිලගෙන් කපිල දැන් ඔබ ඊළඟට යන්නේ කොහෙද? මමත් නිරේ කිව්වා. ඉතින් මෙයාට හරි ෂොක් එකක් වදිනවා මාළුවාට. එයා ඊට පස්සේ යාගේ ඔළුව අර බඳේ ගහගෙන එම මිය ගියා නිරේ ගියා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය බලලා අර මාළුවල ළමයින්ට කිව්වා දැක්කද ළමයින්නේ මේ ජීවිතය හැටි. ඒ ළමයි කිව්වා ස්වාමීනි අපිට මේ වැඩේ ඕනේ අපි මහාන වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ මහාන වෙලා ඒ සියලු දෙනා සසරින් එතර වුණා. ඒකට මේකෙන් පේනවා පින්වත්නි බුදු කෙනෙක් මුණ ගැහිලා ආරි සත්‍ය අවබෝධ කරන තුරු අපිට ඉපදී ඉපදී මෙරි මෙරි යන්න තියෙනවා. මේ නිසා මරණයට අපිට සැලසුම් කරන්න දෙයක් නැහැ. කොහොමද මැරෙනවනේ? අපි සැලසුම් කරන්න ඕන ජීවත් වෙලා ඉන්න ගමන් බැරි වෙලාවත් හදිසියෙවත් අපි මලු. ඇයි බලන්න පස්සේ ඒක යන්න බෑ. බලන්න මේ ත්‍රස්තවාදය කියන්නේ මේ මාරාවේශයක් වගේ එකක් නේ. අයි බලන්නේ මිනිස්සෙක්ව විනාශ කරන්නමයි. යන එන වාහනයකට බස් වල ගිහපු අය විතරක්ද බේරුනේ. ඒ අනිත් වාහනවලට හම්බුන්නේ නැහැ. මේ නිසා සමහර මිනිස්යන් මිනිස්යන්ව විනාශ කරලා හරි සතුටක් ලබනවා. ඒගොල්ලෝ ත්‍රස්තවාදී. මිනිස්යන්ට ගරහලා සතුටක් ලබනවා. ඒගොල්ලෝ ත්‍රස්තවාදී. මිනිස්යන්ට අභූත චෝදනා කළා සතුටක් ලබනවා. ඒගොල්ලෝ ත්‍රස්තවාදී. හැබැයි ඉන්නවා මිනිස්යන් ඉන්නවා මේ මොකක්වත් නැති අහිංසක මිනිස්සු. ඉතින් මේ නිසා අපි මේ ඉපදීපදින් මැරෙන ලෝකේ ඉන්න අපිට බුදුරජාණන් වහන්සේගේ මේ බණ චුට්ට හරි වටිනවා. උන්වහන්සේ දේශනා කළපු කරපු දේ ඔබ පොඩ්ඩක් මතක තියාගන්න. මෙහෙමයි. ජීවිතේ ඔත්පල වෙනකම්ම සීල්වත්ව සිටීම හොඳයි. එතකොට ඔබම ඔබටම පුළුවන් ඒක ටික ටික හදාගන්න. ඊළඟ එක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවාගෙන ඉන්න එක හොඳයි. අයි එතනින් තමයි අපි සම්පූර්ණයෙන් ගොඩ එන තැන. ඊළඟ එක අපිට මිනිස්යාගේ වටිනාම දේ ප්‍රඥාව ඕන. අන්න එතන ඉඳලා. ඊළඟ එක කාටවත් සොරගම් කරගන්න බැරි දෙයක් මම එකතු කරනවා. මොකද්ද? පින්න. කාටවත් සොරගම් කරගන්න බැරි දෙයක් එකතු කරනවා කියලා හිතාම. මේ විදිහට මේ කරුණ හතර ඔබ දිනු කරගත්තොත් මා හිතනවා ඔබට ලකු ලාභයක් යහපතක් උදා කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට සිල්වත් වෙලා ශ්‍රද්ධාව දියුණු කරගෙන ප්‍රඥාවන්ත වෙලා පින රැස් කරගෙන මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා